උස්සාහෝ සෝහිතාමෝදිති අසිතීල පරක්කමතා නික්කිට චන්දතා නික්කිට දූරතා දූර සම්පග්ගා හෝ විරියං විරිය ඉන්ද්‍රියං විරිය බලං විරිය සම්පොජ්ජංගං මග්ගංගං මග්ග පරියාපත්තං අයං උච්චති විරිය සම්බොජ්ජං ගෝති සාදු සාදු සා සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපි අපේ ජීවිතය අපි අපේ චිත්තසංතානය සකස් කරගත යුතුව තියෙනවා නිවන් දකින්න විදිහට අපේ හිත අපේ මනස්කාරය සකස් කරගන්න ඕනේ නිවන් දකින්න පුළුවන් විදිහට ලෝකයේ ඇත්ත తත්වය අවබෝධ කරගන්න පුළුවන් විදිහට අපි අපේ මානසිකාගත වැඩපිළිවෙල සකස් වෙන විදිහට වැඩ කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හේතුඵල ධමයක් බව අපි හැම කෙනෙක්ම දන්නවා. මේ දේ ඇති කලෙහි මේ දේ ඇතිවේ මේ දේ නැති කලෙහි මේ දේ නැත. ඉමස්මින් සතිදං හෝති ඉමසුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමසු නිරෝධා ඉදං නිරුද්ධති ආදි වශයෙන් ලෝකයේ තියෙන හැම දෙයක් පිළිබඳවම ඊ타ත්ම සියුම් කාරණාවට පවා හේතු වෙන ධර්මතාවයන් සියල්ලක්ම අඩුවක් නැතුව දේශනා කරපු උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්නවා කියලා කියන්නේ අවශ්‍ය ධර්මතාවයන් ජීවිතේ සකස් වෙන විදිහට ඒ හේතු සකස් කරගන්නත් අනවශ්‍ය ධර්මතාවයන් නූපදින විදිහට හේතු ඉවත් කරගන්නත් අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම දේශනා කරලා තියෙන හින්දා බෞද්ධයන් විදිහට ජීවත් වෙන අපිට මේ ලෝකේ අසරණකමක් නැහැ උපද්‍රවයක් නැහැ හානියක් නැහැ පින්වත්නි අසරණකමක් දැනෙන්නේ කර කියා ගන්න දෙයක් නැත්නම් යමක් සිද්ධ වෙනකොට ඒ සිද්ධ වෙන දෙයට නතු වෙලා ඔහේ ඉඳ සිද්ධ වෙනවා නම් සැඩපහරකට වැටිච්ච කෙනෙකුට ඒ වැටිච්ච සැඩපහරෙන් ගැලවෙන්න බැරි නම් අන්න අසරණයි සැඩපහර යන පැත්තට ගලාගෙන යන්නේ වෙන කර කියාගන්න දෙයක් නැතුවයි ආන් එතකොටයි අසරණයි කියලා කියන්නේ ලෝකේ මහා බලවේග ක්‍රියාත්මක වෙනකොට සැඩපහරවල් සුලිසුලං මහා ඕග ඒවා හින්දා බොහෝ අසරණ වෙනවා පින්නත් මේ මිනිසුන්. මේ මොකද කර කියා ගන්න දෙයක් නැතුව. නමුත් මේ කෙලෙස් රෝගය කියලා සඳහන් කරලා තියෙන කෙලෙස් සැඩපහර කියලා සඳහන් කරලා තියෙන චිත්තසංතාන වල සකස් වෙන දරා ගන්න පුළුවන්කමක් නැති මහා විශාල බලවේග සියලුම දේ අනිත් පැත්ත හරවා ගන්න පුළුවන් සියලුම දේට ප්‍රතිවිරුද්ධ බලයක් වර්ධනය කරගන්න පුළුවන් තත්යකට సంతානයක් පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන සියලුම සියුම් කාරණාව පවා සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් නිරයගාමී පැත්තට, නිරය පැත්තට, සතර අපාය පැත්තට ගහගෙන යන මේ කෙලෙස් හැඩපහරෙහි අසරණව ගහගෙන යන්න දෙයක් නැහැ පින්වත්නි. මොකද ධර්මයේ ගවේෂණය කරන්නෙකුට කරන්න කලින් මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක මේ කවුරුවත් කියන හින්දා නිකම්ම අතහැලා දාන්න කියලා කිව්වට අතහැලා දාන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි කෙනෙක් කිව්වොත් උපේක්ෂා සහගතව ජීවත් වෙන්න ඔය ඔක්කොම අමතක කරලා දාන්න කියලා කිව්වට ඒක එහෙම වෙනවා නම් ඒක ඇත්තට පහසු සරල කාරණාවක් නෙවෙයි. කවුරු හරි කියනවා නම් හැම දෙය ගැනම තියෙන අදහස අතහරින්නනේ තියෙන්නේ කියලා අපිට හැම වෙලේම ඇහෙනවා පින්නත් මේ ධර්මයේ තුල උපේක්ෂාවේ හිත තියාගන්න උපේක්ෂාවෙන් හැම දෙයක් දිහාම බලන්න මෛත්‍රියෙන් හැම දෙයක් දිහාම බලන්න, වීරිය සම්පන්නව කටයුතු කරන්න කියලා හැම වෙලෙම කියනවා. ඉතින් එච්චර බණ කියන රටේ මේවා සිද්ධ නොවෙන්න හේතුව තමයි මේ අනුව කටයුතු නොකරෙන්න හේතුව තමයි අපේ පින්වත්නි අපි අතහරිනවා කියන එක ප්‍රායෝගිකව එක මොහොතක පුළුවන්කමක් තියෙනවා නම් පින්වත්නි අතහරින්න ශෝක පරිදේය දුක්ඛ දෝමනස ආදී අපේ චිත්තසංතානවල ඇති වෙලා මහා මානසික දුක් ඇති වෙනකොට ඒවා විඳ විඳ ඉන්නේ නැහැ මේ ලෝක සත්‍යය. කිසි කෙනෙක් හිතෙන් දුක් විඳ විඳ ඉදීද Taman කැමති වෙලාවක අතහරින්න පුළුවන් නම්. ඒ කියන්නේ අතහරිනවා නෙවෙයි අතහැරෙන විදිහට Tamanගේ సంతානය සකස් කරගන්න ඕනේ. යමක් අතහැරෙන විදිහට. ඒකින්ද අපිට අපේ මේ సంతානය දිස බාහිර වස්තුවක් දිහා බාහිර උපකරණයක් දිහා බලලා ඒ උපකරණය මොනවා හරි නිෂ්පාදනය වෙන උපකරණයක ඒ නිෂ්පාදනය වෙන දේ තුල සකස් විය යුතු தත්වයන් පරීක්ෂා කර කර බල බල නිෂ්පාදනය දිහා බල බල බල බල මූලද්‍රව්‍ය යොදනවා වාගේ කෙටියෙන් කියනවා නම් අපේ මව් කෙනෙක් ව්‍යංජනයක් හදනවා නම් ව්‍යංජනයක් හොද්දක් හදනවා නම් ඒ හොද්දේ රස බල බල රස බල බල නොයෙකුත් සංඝටක එකතු කරනවා ලුණු මදි නම් තව ලුණු ටිකක් දානවා ආයෙ රස බලනවා ටිකක් දාලා ආයෙ රස බලනවා ආයෙ මදි නම් ආයෙ තව ටිකක් ලුණු දානවා ඒ වගේ මිරිස් දානවා කහ දානවා මේ ඔක්කොම දාලා රස බල බල රස බල බල හොද්ද හොඳට පදමට නියම රසේ එනකන් හදා ගන්නවා වගේ නිවන් දකින්න අවශ්‍ය කරන බල සම්පන්න හිතක් අපි අපේ හිත දිහා බල බල පිරික්සමින් පිරික්සමින් පිරික්සමින් මගේ తত্ত্বය මොකක්ද මගේ දැන් తত্ত্বය මොකක්ද මගේ දැන් తত্ত্বය මොකක්ද ඇයි මට මෙවැනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු తত্ত্বයට මගේ චිත්තසංතානය තාම ඒ විදිහට වැඩ කරන්නේ නැහැ ආන් එහෙම හිතපුවාම පහසුයි අපිට වැඩ කරන්නේ නැහැ පිටුනත් මේ මේ උපකරණය වැඩ කරන්නේ නැහැ නිවන් අරමුණු වෙන විදිහට වැඩ කරන්නේ නැහැ කෙලෙස් කැපෙන විදිහට වැඩ කරන්නේ නැහැ ප්‍රහාණය වෙන විදිහට වැඩ කරන්නේ නැහැ අකුසල් හැමුවේ ප්‍රතිවිරුද්ධ බලවේගය මේ හිතේ හැදෙන්නේ නැහැ. ආන්ගේ හැදෙන්නේ නැති වෙන්නේ අහේතුකව නෙවෙයි. හැදෙන්නේ නැති වෙන්නේ හේතු ඇතුව. ඒ හේතු සකස් වෙන තුරු හැදෙන්නේ නැහැ පින්වත්නි. ලිපක ගින්දර මදි නම් දර ඇතුල් කරන්නේ නැතුව ගින්දර වැඩි වෙන්නෙම නැහැ. ඉතින් ඒකින්ද අද අපි සාකච්ඡා කරන්න යන්නේ බෝධි අංගය දක්වා වර්ධනය විය යුතු වීරිය කොයි විදිහටද? මූලික වශයෙන් අපි සමතුලිත කර කර සමතුලිත කර කර ඉදිරියට අරගෙන යන්න කුමක් කළ යුතුද කියලා බෝධියංගයේ හිතේ ඉපදෙන තුරු කළ යුතු పూర్ව කටයුතු මොනවද කියලා යම් ප්‍රමාණයකට හෝ මේ හේතුඵල ධහමෙහි භාවිතාව කොයි විදිහකින් අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕනද කියලා ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ හැමෝම අපේ පින්වත්නි මේ මොහොතේම විමසලා බලන්න ඕනේ මේ වැඩපිළිවෙල සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට කොයිතරම් මගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්ද එකතු කරගෙන තියනවද මම කියලා මේත් එක්කම විමසා බලන්න ඕනේ පින්වත්නි වීරියට කියන එක නමක් තමයි නික්කමෝ කියලා කියනවා නික්කමෝ කියලා කියන්නේ වීරියට කියන එක තවත් නමක්. එහි තේරුම තමයි වීරියට ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගෙන් නික්මීම. වීරියට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි කුසීතකම, කම්මැලිකම. මොනවට තියෙන කුසීතකමද කම්මැලිකමද? අකුසලයන් දුරලන්න, කෙලෙස් නැති කරගන්න අපේ හිතවල තියෙන මැලි ගතිය. ඒක කල් දාන ගතිය. ඉතින් දැන් ඉස්සෙල්ලාම අපේ අපි අපේ උපකරණය පරීක්ෂා කරන්න ඕනේ. මේ වෙනකොට මගේ తত্ত্বය මොකක්ද මම මට තරහක් ආපු වෙලාවක කල්පනා කරලා තියනවාද කියලා බලන්න ආය තරහ නොයන විදිහට මම ඉක්මනට මගේ හිත සදා ගන්න ඕනේ. ඒක හිතලා ලහිලහියේ ඒ සඳහා කල යුත්තේ කළාද කියලා තමන්ගේ පැත්තෙන් විමසලා බලන්න. ඒ වගේම තමයි රාගාදී කෙලෙස් ධර්මයක්, ඊර්ෂියාවක්, ක්‍රෝධයක්, වෛරයක්, මාන්නයක් ආදී තමන්ට දැන හඳුනා ගන්න පුළුවන්කම තියෙන අකුසලයක්ම තමන් තුළ සකස් වෙලා අසිහියෙන්ම කටයුතු කරලා පසුව සිහිය ඉපදෙනවා ඒ අකුසලයේ තියෙන බලය වේගය අඩු වෙනකොට සිහිය උපදිනවා හරියට තරහා ගියාම කරන දේවල් කියන දේවල් මොනවද කියලා දන්නේ නැත්නම් නැතුව කරා වගේ කරාට පින්නත් පසුව මතක් වෙනවා අපරාධ මම මේක කරේ අපරාධ මම මේක කිව්වේ කියලා ආන් ඒ විදිහට තමන්ට තමන්ගේ පැත්තෙන් මේ මෑත අතීතයේ අකුසලයක් සිද්ධ වෙච්ච වෙලාවක පසුව සිහිය එළඹුණහම හිතිලා තියෙනවද මම ආය මේක මේ වගේ දෙයක් ආය සිද්ධ නොවන විදිහට මගේ సంతානය සකස් කරන්න ඕනේ කියලා හිතිලා තියෙනවද කියලා අපම බොහෝ දෙනෙක් කියයි ඔව් මට එහෙම හිතිලා තියෙනවා මේ තරහ එන එක නවත්ත ගන්න ඕනේ කියලා. නමුත් ඒ සඳහා කරන්න ඕනේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරාද? ඒ සඳහා කළ යුතු පශ්චත්තාප ඇති වෙනේවා, අධික බැඳීම් ඇති වෙනවා, ආදරය ඇති වෙනේවා, ක්‍රෝධය, වෛරය, මාන්නය, ගිජුකම, කෑදරකම, මසුරුකම මේ වගේ නොවිය යුතු Tamanටම හානි වෙන සසර ජීවිතේ පවා හානි කරන සමහර අනවශ්‍ය හැඟීම් సంతානවල උපදින උපදිලා ශාන්තව ඊ타මත්ම සුන්දර වූ ජීවිතයක් විනාශ වෙලා යනවා Tamanටම තේරෙනකොට මේ අපූර්වට වාසය කරන්න පුළුවන් ජීවිතය විනාශ වෙන මේ අකුසලය මේ අදහැන්දෑවෙම එළඹෙන මොහොතේම කල යුතු සියල්ල කරලා ආය ඇති නොවන තත්ත්වයට පත් කරන්න ඕනේ කියලා එන්නේ සිතුවිල්ලට බාධා කරන පස්සට ඇදලා දාන බලවේගය ක්‍රියාත්මක නම් වීරියම අධිකමක් තියෙනවා වීරියම අධිකමක් තියෙනවා ආන්ගේ වීරිය හැදෙන්න ඕනේ ඒක වෙන්නේ අපේ වැරද්දෙන් නෙවෙයි මේක තුල වීරිය ක්‍රියාත්මක වෙන මූලික වැඩපිළිවෙල Taman සිද්ධ කරගෙන නැහැ. ආන් ඒක හින්දා දැන් නිදිමතයි, දැන් නැගිට්ට විතරයි, දැන් බඩගිනි, දැන් කෑවා විතරයි, දැන් ගමනක් යන්න තියෙනවා, දැන් ගමනක් ගිහින් ආවා විතරයි මහන්සි. මට අසනීප වෙන්න වගේ, මේ අසනීපයක් හැදිලා හොඳ වුණා විතරයි. ආන් එහෙම පින්වත්නි මේ වෙලාව නෙවෙයි සුදුසු වෙලාව විදිහට හැම නිමේෂයක්ම ආපස්සට ඇදලා දාන ගතිය තමන් තුළ තියෙන්නේ හේතු ඇතුවයි. හරියට යම්කිසි සැඩපහරකට අහුවෙච්ච කෙනෙක් බලවන්ත පුරුෂයෙක් ඇවිල්ලා අතින් අල්ලගෙන එගොඩ කරනවා නම් ඒ සැඩපහරට අහුවෙච්ච කෙනා ආන්ගේ අතින් අල්ලගෙන ඇදගෙන ගිහිල්ලා එගොඩ කරනවා වාගේ අපේ හිත අපේ පින්වත්නි ඔය කුසීතකමට පසුවට කල් දාන ගතියට බෑ කියලා හිතෙන ගතියටපත් වෙනකොට හේතු සහගතව විරිය චෛතසිකයාගේ හට ගැනීම පහළ වීම ඉපදීම සිද්ධ වුණොත් හේතු සකස් වෙලා තිබුණොත් ඊට කලින් අර සැඩපහරට යන එක්කෙනාව අතින් අල්ලලා ඇදලා උඩට ඇදලා ගන්නවා වාගේ මේ අපේ හිතෙන්ම ඇති වෙන බලය මේ අකුසලයට ඉඩ තියන්නේ නැතුව මහා වීර පුරුෂයෙක් ඉදිරිපත් වෙනවා වගේ අපේ අතුලාන්තයෙන් ඉදිරිපත් වෙලා කුසිතකම මැඩලලා අපිව අතෙන්ට තල්ලු කරනවා. ඉතින් ඒක තමන්ගේ సంతානයේ සිද්ධ වෙන්නේ නැත්තම් ඒ සිද්ධ වෙන්නේ නැත්තේ හේතු ඇතුව. අන්න ඒක දැන් මේ වෙලාවේ හිතලා බලන්න මගේ ළඟ එහෙම ක්ෂණිකව ක්‍රියාත්මක වෙන ප්‍රබල ඊ타මත්ම සුපිරි බලවේගයක්. අපි කියන්නේ දද කාලේ කියන්නේ හැම දෙයකම සුපිරි සුපිරි කියලා කියනවා ඒක වගේ මේක ඊ타ම ප්‍රබල ඊ타ම අතිශය ප්‍රබල තමන්ගේ පැත්තෙන් ඊටාම ක්‍රියාත්මක භාවයට නැගෙන වීරිය කියන බලය මගේ ළඟ හටගන්නේ නැත්තම් පින්වත්නි කුසිතකම කියන අකුසලයට මේක යනවා. එතකොට ඉතින් මොකද වෙන්නේ හැමදාම ඔහේ ඔහේ ඇලි ගලි ඇලි ගලි ඇලි ගලි ඔහේ ඔහේ ඔහේ ඉන්නවා. මේක අයින් කරගන්න හදිසියක් නැහැ. ඉතින් අන්න එහෙනම් අපි අපේ උපකරණේ පිරික්සලා බලන්න ඕනේ මගේ උපකරණේ මගේ චිත කියන උපකරණේ මේ වීරිය කියන එක ප්‍රමාණවත් තරමට සැකසෙන්නේ නැත්නම් සැකසෙන්නේ නැත්තම් සැකසෙන්නේ නැත්තම් සැකසෙන විදිහට මගේ උපකරණය සකස් කරන්න ඕනේ. ආන්‍යක තමයි කිව්වේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇතිකල්හි මේ වේ. එහෙනම් ඒ කියන වගේ ප්‍රබල හැඟීමක් ඇති වෙන්නේ නැත්තේ ඒකට අදාළ දේවල් මෙතන අදාළ හේතු ටික සකස් කරලා නැති හින්දා. මොනවද හේතු කියලා අපි සාකච්ඡා කරමු. ඊළඟට පින්වත්නි වීරියට කියන තව නමක් තමයි අපි දන්නවා වීරිය කියලා කිව්වහම තියෙන කුසල් වර්ධනය කරගන්නත් නැති කුසල් ඇති කරගන්නත් තියෙන අකුසල් දුරු කරගන්නත් නැති අකුසල් ඇති වෙන්න නැති වෙන්නත් හතර ආකාරයක වීරියකට කියන සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා. මෙන්න මේ හතර ආකාරයේ වීරිය හරියට නිකන් එකක් ක්‍රියාත්මක වෙනකොට ඊළඟ එක ඊට වැඩිය ක්‍රියාත්මක කරන්න ඊළඟ එක ක්‍රියාත්මක වෙනකොට ඊළඟ එක ක්‍රියාත්මක කරන්න හරියට නිකන් මේ යම් කිසි පාරක් කපන කෙනෙක් ඒ ළඟ තියෙන කටු අතු හැම එකක්ම කපලා පාරිශුද්ධ කරනවා වාගේ හැම නිමේෂයකම ඔය හතරාකාරයක වීරියට හතරාක සතර සම්‍යක් ප්‍රධාන වීරිය සඳහා ඊ타මත්ම ප්‍රබලව තමන්ගේ හිත නැగి නැగి අර අකුසල් කප කප අකුසල් අයින් කර කර අයින් කර කර යන ගතියක් තියෙන්න ඕන අන්න ඒකට කියනවා එන්නේ ඒ ස්වභාවයට තියෙන වීරියට කියනවා පරාක්‍රමෝ කියලා. එතකොට අන්න එහෙම හිතලා බලන්න මගේ ළඟ තියෙන තියෙන කුසල් වර්ධනය කරගන්න. මේක අපිට හොඳම දෙයක් තමයි මේ හතරෙන් එකක් ගැන විතරක් මම මතක් කරන්නම්. කුසල් වර්ධනය කරගත්තේ නැත්නම් සිද්ධ වෙන විඤ්ඤාහිය කියන එක අපි දන්නවා. එතකොට ඒකින්ද අපි හිතමු ඊයේ දවසේ පෙරේද දවසේ ඉස්සෙල්ලා දවසේ ඊට ඉස්සෙල්ලා දවසේ යම්කිසි වෙලාවක මතකද කියලා බලන්න මට දැනට භාවනාවක් විදිහට දවසකට විනාඩි 15යි නම් කරන්න පුළුවන් 20යි නම් කරන්න පුළුවන් 5යි නම් කරන්න පුළුවන් තමන්ගේ චිත්තසංතානයේ ඇති වෙන සමාධිම ස්වභාවයේ අඩුවක් තියෙනවනම් තමන්ගේ தত্ত্বය තුල පංච උපාදානස්කන්ධය පිළිබඳ තේරෙන්නේ නැත්නම් නැත්නම් අනිත්‍ය සංඥා අනාත්ම සංඥා අසුභ සංඥා ආදී වශයෙන් මේ තියෙන කුසල් අරමුණු ලෝකයේ ඇහැ කරන ආශ්‍රය දිය ශරීරයෙන් අරමුණු වෙනකොට ඒ ඒ ඒ අරමුණු වෙන වස්තුන් වල තියෙන කුසල් වැඩෙන ලක්ෂණයන් තමන්ගේ චිත්තසංතානයේ අරමුණු වෙන්නේ චිත්තසංතානයේ අරමුණු කරන්නේ නැත්තම් අන්න ඒවා අරමුණු කෙරෙන විදිහට කුසලයන් උපදවා ගැනීම සඳහා නිබඳව ඊයේ පෙරේදා ගිය සතියේ තමන්ගේ අතුලාන්ත වීරයක් තිබ්බද කියලා පිරික්සලා බලන්න. ඔහේ හිටියාද නැත්නම් ඒ වගේ ඉපිලෙන වීරයක් නැగి නැగి බුරබුරා නැగి නැగి එන ලහි ලහියේ මෙය කළ යුතුයි කියලා නැగి නැగి එන වීරයක් තිබුණාද කියලා විමසලා බලන්න. එහෙම නැත්නම් එහෙම එකක් ඔය సంతානේ සකස් නොවුනා නම් අපි පින්නත් නේ එහෙනම් මෙතන ගැටලුව තියෙනවා. මගේ මගේ సంతානේ එහෙම සකස් වෙන්නේ නැහැ. මේකට කාරණාවක් තියෙන්න ඕනේ. මේකට හේතුවක් තියෙන්න ඕනේ. ආන් මේ හේතු ටික අපි සාකච්ඡා කරලා ඒ හේතු සකස් වුණොත් අපිට ඔන්න ඵලය සකස් වෙනවා. ඉතින් මේ නිකන් හිතියට කවදා හරි මට පහළ වෙයි මේවා කියලා පහළ වෙන්නෙම නැහැ. මේක ඊටාම විද්‍යාත්මක ධර්මයක්. ඇයි මම එහෙම කියන්නේ? එකකට එකක් එකකට එකක් ගැලපෙනවා ඕනෑම යුගයක ඕනෑම කාලයක පින්වත්නි මේක සිද්ධ වෙන ආකාරය මෙන්න මේකයි කියලා අපිට අඩුවක් නැතුව පෙන්වා දිය හැකියාවක් තියෙනවා. ඊළඟට බලන්න අපි කතා කරා කෙලස් කියන්නේ සැඩපහරක් කියලා. සැඩපහරකට අහුවෙච්ච කෙනා ඒ සැඩපහරට ගහගෙන යන්න නොදී සැඩපහර කපාගෙන ඉදිරියට පීනන්න නම් අනේ එන්නේ පීනනවා වාගේ දැන් පින්නත් සැඩ පහරකට අහුවෙච්ච කෙනෙක් අපි හිතමු පොඩ්ඩක් හරි වීරිය අතහැරියොත් එහෙම පහලට ගලාගෙන යනවද නැද්ද? එක තැනක රැඳින්නත් එයා යම් කිසි වීරියකින් ඉන්න ඕනේ. එහෙනම් ඉස්සරහට යාම ගැන කවර කතාවක්ද? ආන්ගේ සංඥාව ආන්ගේ අදහස එක මොහොතකට මම අකුසලයකට ඉඩ දුන්නොත් නැත්නම් කුසලය සඳහා මගේ අතුලාන්තයේ තියෙන වීර්ය සම්පන්න බව තල්ලුව කොච්චර තියෙන්න ඕනද කියනවනම් පින්නත් නේ සැඩපහරකට අහුවෙච්ච කෙනෙක් උඩ උඩු පැත්තට පීනනවා වාගේ හැම නිමේෂයකම Tamanට මොහොතක් නැවතුනොත් මං මේ වෙනකන් ඇති කරගත්ත කුසලතාවේ පරිහානියකටපත් වෙනවා යම් කිසි කෙලෙස් ධර්මයකට මොහොතක් ඉඩ දුන්නොත් මේ වෙනකම් මං ජනිත කරගත්තා වූ යම් කුසල ධර්මයක් තියනවාද ආන් එක පිරිහීමකටපත් වෙනවා මේ අත දන්නවනේ ධ්‍යාන බලපවා හදිසියෙම පිරිහිලා යන ස්වභාවයන් තියෙනවා වර්ධනය කරගන්න කොච්චර අමාරුද ඒ වගේ ගඟ පැත්තට උඩ පැත්තට අමාරුවෙන් පීනන එක අමාරුයි නමුත් එක මොහොතකට වීරිය අඩු වුණා නම් ආය පරණ ටික ආය පීනන්න වෙනවද නැද්ද ආන් ඒ වගේ දැනීමකින් තේරීමකින් හැම නිමේෂයකම අංශු මාත්‍රයකදු හෝ අකුසලයකට මම ඉඩ තියන්නේ නැහැ මම මේ ගමන ඉවර වෙන තුරු මෙන්න මේ ආකාරයට කටයුතු කරනවා කියලා ආන් එහෙම තදින් ඇතිවෙන ප්‍රබල කෙලෙස් කපාගෙන ඉදිරියට යා යුතුයි මොහොතක්වත් නවතින්න නැතුව වේගයෙන්ම යා යුතුයි මාත්‍රිය ඉඩක් නොදිය යුතුයි කියන හැඟීමක් තමන්ගේ సంతානයේ මේනකොට හැදෙනවද කියලා බලන්න පිරික්සලා මේ ධර්ම ශ්‍රවණය කරන ඇත්තන් තමන්ගේ సంతානයේ එහෙම එකක් ඇති වෙනවද මේ වෙනකොට කියලා මේ වෙලාවෙම විමසන් බලන්න. ලෝභ දේශ මොහ ඇති වෙනකොට ඊර්ෂ්‍යා කෝධ වෛර මාන ආදී කෙලෙස් සැඩපහාර වෙනකොට මේක කපාගෙන යන්න ඕන මොහොතකටවත් ඉඩ දෙන්න හොඳ නැහැ. ආදරය ආදියට රාගය ආදියට මොහොතක්වත් ඉඩ දෙන්නට හොඳ නැහැ දුන්නොත් මාව බොහොම පල්ලෙහාට ඇදගෙන යනවා මේ සසර මහා දුක්ඛන්දරාවක් විඳින්න වෙනවා අය. මාත්‍රිය ඉඩක් දෙන්නේ නැහැ කියලා චිත්තසංතාණයෙන් ඒ අවශ්‍ය කරන හැඟීම හැදෙනවද? පිරික්සලා බලන්න ඕනේ. පිරික්සලා බලනකොට හැදෙන්නේ නැත්නම් පින්නත් නේ. කල්පනා කරන්න ඕනේ හදාගන්නේ කොහොමද? අන්න එහෙම නැතුව කවදාකවත් ඉබේ හැදෙයිද? නෑ. අන්න ඒක තමයි මම මේ පුන පුනා කියන්න හදන්නේ මේ ධර්ම දේශනාවේ. හිත දිහා බලාගෙන පින්නත් මේ කුසලය සංවර්ධනය කරගන්න ඕනේ. ඒ කුසලයේ අවශ්‍ය කරන දැන් මේ කියන මේ මම මේ කියන්න උත්සාහ කරන්නේ වීරියට තියෙන තව නම. වීරියේ තියෙන තව ලක්ෂණයක්. වීරියේ තියෙන තව ලක්ෂණයට කියනවා උය්‍යාමෝ කියලා. උය්‍යාමෝ කියලා කියලා කියන්නේ ඔන්න ඔය කෙලෙස් කපාගෙන ඡඩපහරේ ගලාගෙන යන කෙනෙක් මාත්‍රීය ප්‍රමාණයක්වත් පල්ලෙහාට යන්නට නොදී අතපය යොදවලා ප්‍රබල වීරයකින් හැම නිමේෂයකම ඉදිරියට ගමන් කරන ස්වභාවයකට තමන්ගේ ශරීරය පවත්ව ගන්නේ යම්සේද ආන්ගේ විදිහටම අකුසලය කියන සැඩපහරට අහු වෙලා ඉන්න අපි හැම නිමේෂයකම අපේ හිතෙන් වේගයක් බලයක් තල්ලුවක් අධිපතිභාවයක් තියෙන්න ඕනේ අපේ පැත්තෙන් මාත්‍රයක්වත් පල්ලෙහාට යන්න. ඒ සඳහා මේ වීරිය අපි උසුවලා තියන්න ඕනේ. අපේ సంతානයේ අකුසලයට පල්ලෙහාට යනෝදී ඔසවා තියෙනවා. අන්න ඒ වගේ ඔසවන බලයක් මේ වෙනකොට හැදෙන්නේ නැත්තම්. එක මොහොතක් නැවතුනොත් පල්ලෙහාට ගලාගෙන යනවා. වැඩි දිනෙකට පින්නත් මේ සසර ජීවිතයේ විශේෂයෙන් ප්‍රතිපත්තිය පුරන හුඟක් දෙනකොට අපි හුඟක් දෙනකොට සිද්ධ වෙන්නේ ඒකමයි. හරි අමාරුවෙන් ප්‍රතිපත්තිය රැකගත්තට එක පුංචි මොහොතක අතපසු වීම, පුංචි මොහොතක අතහැරීම, පුංචි මොහොතක වීරය අතහැරුණාද අපහු බොහෝ දුර පල්ලෙහාට ඇදලා යනවා. ඉතින් ඒකින්ද තේරෙනවද නිවන් දකින ගමන යන්න නම් අන්න ඒ වගේ අකණ්ඩ වූ ප්‍රබල අති ප්‍රබලව තමන්ගේ సంతානයේ නැගෙන වීරයක් ඕනද නැද්ද? ආන් එක හදාගන්න ඕනද නැද්ද? ආන් එක හදාගන්න ඕනේ. ඉතින් මේක මතක තියාගන්න දැන් අපි කතා කරා නික්කමෝ, පරක්කමෝ, උය්‍යාමෝ ඊළඟට කියනවා වායාමෝ කියලා වීරියට. වීරියට වායාම කියලා කියන්නේ මේ හරියට නිකන් සතුරු හමුදාවක් මැඩලන්ට ගිය හමුදා හමුදා බටයෝ වගේ එනේන එනේන සතුරා එනේන එනේන සතුරා වනස වනසා වනස වනසා කටයුතු කරනවා මොහොතකටවත් සතුරෙකුට ඉඩ තියන්නේ නැතුව කටයුතු කරනවා වගේ පින්නත් හැම නිමේෂයකම දැනෙන දැනෙන දැනෙන දැනෙන අකුසලය තමන්ගේ තුලින් අයින් කරගන්න දුරු කරගන්න දුරෙන්ම දුරු කරගන්න ගන්නා වූ තදබල උත්සාහයට කියනවා වායාමෝ කියලා. එතකොට දැන් ආය පිරික්සන්න ඕනේ එකතික මේ මේ වගේ වැඩපිළිවෙලක් මගේ පැත්තෙන් තියනවාද? මගේ පැත්තෙන් මේ වගේ වැඩපිළිවෙලක් තියනවාද කියලා. ඊළඟට පින්නත් මේ දැන් ප්‍රතිපත්තිය සැපයිද දුකයිද කියලා කල්පනා කරොත් භාවනා කරන එකට වැඩි දිනකට භාවනාව දැනෙන්නේ මහා දුකක් විදිහට. ඒක ඒක හින්දා තමයි වැඩි දෙනෙක් එහි නොයෙදෙන්නේ. එතකොට සිල් රැකීම දුකක් විදිහට දැනෙන්නේ. විදර්ශනා භාවනාව දුකක් විදිහට දැනෙන්නේ. ප්‍රතිපත්තිය දුකක් විදිහට දැනෙන්නේ. ඇයි මේ ප්‍රතිපත්ති ආදිය දුකක් විදිහට දැනෙන්නේ? කෙලෙස් වලින් ලබන්නා වූ తాවකාලික අවිද්‍යා සහගතව නැගෙන සැපයට මේවා ප්‍රතිවිරුද්ධ හින්දා. අවිද්‍යා සහගතව නැගෙන සැපය කියලා කියන්නේ ඒක වැරදි අවබෝධයක් හින්දා ඇතිවන්නා වූ සැපය. හරියට නිකන් ඌරාට අසුචි වගේ. අසුචිය ඌරාට සැපයි. ඒක මනුස්සයාට සැප නැහැ. ඒ වගේ වැරදි අවබෝධයක් හින්දා ඇතිවෙන සැපයට ප්‍රතිවිරුද්ධ වෙන හින්දා අවබෝධය. ඒ සඳහා තියෙන වැඩපිළිවෙල සාමාන්‍ය සත්‍යයට නිරසයි. නමුත් යමෙක් නුවණින් දැනගත්තොත් දැඩි දුකක් දරාගත්තොත් මේ ඇති වෙන කෙලෙස් වලින් අයින් වීම, බැහැර වීම, සංව ඒවාට යෙදෙන ඉන්ද්‍රියන් සංවර කර ගැනීමේදී දැඩි දුක් ඇති වෙනවා. නික්මීම කියන එක කලන්තේ දාලා වැටෙන ප්‍රමාණයට තරම් දුක් ඇති වෙන දෙයක් කෙලෙස් වලින් නික්මීම. කෙලෙස් බරිත පුද්ගලයාට. නමුත් එයා දැනගන්නවා මම අධික වීරියෙන් සත්තු නොමරා හොරකම් නොකර කාමේ වර්ධව හැසිරෙන්නේ නැතුව බොරු කියන්නේ නැතුව මේ විදිහට නුවණින් දැනගන්නවා මම භාවනා කරමින් ඊර්ෂ්‍යා ආදිය මඩලමින් යම්කිසි වැඩපිළිවෙලක් ආරම්භ කරොත් දැඩි දුක් දරාගෙන කෙටි කාලයකින්ම දුකක් නැතුවම මේවා සිද්ධ කරන්න පුළුවන්කමක් තියෙනවා. උදාහරණයක් විදිහට පාන්දරක නැගිටින්න පුරුදු වෙලා නැති කෙනෙකුට උදේ 7 වෙනකන් නිදිය ගන්න කෙනෙකුට උදේ 4ට අපිට කතා කරනවා කියන්නේ පළවෙනි දවසේ හරීම තීව්‍ර කටුක ඡණ්ඩ ගෝර වගේ දැනෙන වේදනාවක් දැනෙනවා. ඇඳටම පයින් හිතනවා. හැබැයි යාට නිදියක් දෙන්නේ නැහැ. යා නිදියක් නැතුව ඉන්නවා කොහොම හරි. දෙවෙනි දවසෙත් නැගිටිනවා. තුන්වෙනි දවසෙත් නැගිටිනවා. දවසින් දවස දවසින් දවස දවසින් දවස එයාට උපදින දුක් ඒ වෙලාවට නැගිට්ටහම අකණ්ඩව එයා දිගටම නැගිට්ටොත් එයාට උපදින දුක් අඩු වෙනවාද වැඩි වෙනවාද? අඩු වෙලා අඩු වෙලා දවස් 15ක් විතර එක දිගට නැගිට්ටොත් හදිස්සියෙම අපි හිතමු අකණ්ඩව දවස් 15ක් නැගිට්ටා කියලා. මොකද වෙන්නේ? ඉබේ මේ වෙලාවට හැරෙන්න පටන් ගන්නවා. අන්න ඒක දැනගෙන මම ඕනම දුකක් විඳගෙන මේ මේ ප්‍රතිපත්තිය තුළ දැඩි දුක් ඇති වෙනකොට ඒවා මම දරා ගන්නවා කියලා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව අත්කිලමතාන යෝගයට වැටෙන්නේ නෙවෙයි. සමහරු කියනවා දුක් දරන්න හොඳ නෑ ආවේග දරන්න හොඳ නෑ කියලා. පින්නනේ ආවේග දරනකොට පීඩනයක් සහිතව දැරීමයි හොඳ නැත්තේ. යමෙක් දැනගන්නවා නම් විසඳුමක් සඳහායි මම මේක දරන්නේ කියලා. ඒ ඒ දරන හැම මාත්‍රයකම එයා විසඳුමට ළඟ වෙන්නේ. එතකොට එතකොට එයාට මානසික පීඩනයක් ඇති වෙන්නේ නැහැ. මං මහා සුවයක් ඇති කර ගැනීම සඳහා ඈත තියෙන සැප දෙයක් ලබා ගැනීම සඳහා දුවන එක දුකක්. ඒ වගේ ඒ සැප දෙයක් තියෙනවා කියලා දැනගෙන දුවනකොට එයා ඒ ඒ සැපේ ලබා ගැනීමට යනකොට එයාට ඒ සැපේට ආසන්න වෙනකොට එයාට මානසික වශයෙන් පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒක දැනගෙන අපි මේ දිවිල්ල දුවන්න ඕනේ මේ දුක් දරා ගන්න ඕනේ. ආන් ඒ වගේ අපේ චිත්තසංතානය මේ ප්‍රතිපත්තිය තුළ දුක් දැනෙනකොට ඒ දැනෙන දුක් හමුවේ අපේ හිත නෑ මම කිසිම විදිහකින් මේ මේ ප්‍රතිපත්තිය අතහරින්නේ නෑ කියලා අපේ හිතෙන්ම හිත අර වැරද්දට ඇදෙන්න යනකොට කෙලෙස් වලට ඇදෙන්න යනකොට ඉන්ද්‍රිය අසංවරයට ඇදෙන්න යනකොට අපේ సంతාණයෙන්ම ඒක වලක්වාලන ඇදලා ගන්න හරියට අර මං කලින් කිව්වා වගේ සැඩපහරකට වැටුනහම මේ ඇදලා ගන්න වීරයෙක් කියලා වීරයෙක් ශක්තිය තියෙන කෙනෙක් කියලා අපිව බේර ගන්නවා වගේ මේ මේ පැත්තට ඇදලා යනකොට නෑ මේ අර දරා දුක් දරා ගන්න බැරුව අනිත් පැත්තට හැරෙන්න හදනකොට තමන්ගේම ඇතුලෙන් ලොකු වීර සම්පන්න හැඟීමක් නෑ තව මේක මෙහෙම දරා ගන්න ඕනේ මේක මෙහෙම දරා ගන්න ඕනේ දරාගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා අපේ හිතෙන්ම ඇති වෙන මහ වීර සම්පන්න හැඟීමක් මේ වෙනකොට ක්‍රියාත්මකද කියලා හොයලා බලන්න ඕනේ මේ වෙනකොට අපේ පින්වත් මේක ක්‍රියාත්මක නැත්නම් ක්‍රියාත්මක වෙන විදිහට ඒක ක්‍රියාත්මක වෙන විදිහට හදා ගන්න ඕනේ. ඒක ක්‍රියාත්මක වෙන විදිහට හදා ගන්න ඕනේ. නැත්තම් කවදාකවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට මහා ගල් කුලක් වගේ ශීලාස්තම්භයක් වගේ මහා ගල් පර්වතයක් වගේ කෙලෙස් සමුවේ දැඩිව, ඊතා දැඩිව නෑ මම මේ වාගේ යෙදෙන්නේ නෑ කියලා මේ ඇහැ අසංවර කරගන්නේ කන අසංවර කරගන්නේ ඇහැට පේන ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, කනට ප්‍රිය ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් හමු වේ. තමන්ගේ సంతානය නොසැලී තියාගත හැකි సంతානගත ධර්මයන් సంతානගත වීරය තියනවාද කියලා බලන්න හෙල්ලෙන්නේවත් නැති වෙන්න. අන්න ඒ විදිහට කෙලෙස් හමුවේ නොසැලී සිටින වීරයට කියනවා පින්වත්නි තාමෝ කියලා. එහෙනම් වීරිය තියෙන එක ගුණයක් තමයි කාමය කියලා කියන එක. ඊළඟට අර මම කලින් කිව්ව දැඩි දුක් දරාගෙන වාසය කරන්න පුළුවන් තමන්ගේ අතුලාන්තයෙන් ඇතිවන දැඩි දුක් දරා ගැනීමේ වීරියට කියන උස්සෝල්ලි කියලා. ඊළඟට ඒ කියන්නේ තමන්ගේ අභිමතාර්ථයට ළඟා වෙන කම්ම අභිමතාර්ථයට ළඟා වෙන කම්ම දැඩි දුක් දරාගෙන ඒ සීමාව ඉක්මවා යන තුරුම රඳාගෙන ඉන්න පුළුවන් ශක්තියක් තමන්ගේ චිත්ත සංතානයේ තියෙන්න ඕනේ. ඊළඟට යම් කිසි වර්ධිත ස්වභාවයක් වීරිය තියෙනවා නම් පින්වත්නි ඒ වීරිය තමන්ට දැනෙනවා මම මේ මම මේ පමණකට දැන් මගේ වීරිය වැඩිලා තියෙනවා මගේ මානසික වීරිය බොහොම හොඳයි කියලා. ආන් ඒක පොඩ්ඩක්වත් වෙනස් වෙන්න දෙන්නේ නැතුව ඒ දරාගත් වීරිය පොඩ්ඩක්වත් වර්ධනය වෙච්ච වීරිය නොනසා පවත්වා ගන්නත් අපේ හිතේ වීරියක් උපදින්න ඕනේ. නෑ මම මේක නැහෙන්න දෙන්නේ නෑ. මේ මට මහා සම්පතක් ලැබුණා මේක මම නැහෙන්න දෙන්නේ නෑ කියලා. අන්න ඒකට කියනවා දිති කියලා. වීරියට කියන තවත් නමක් තමයි දිති කියලා. දිති කියලා කියන්නේ අන්න අර විදිහට මේ දැන් බලන්න මම මේ කියනකොට අපිට දැනෙන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන දේශනාව තුළ මොනතරම්නම් සියුම්ව අපේ චිත්තසංතානගත ක්‍රියාවලිය විග්‍රහ කරලා තියෙනවද කියලා. ඉතින් එහෙම ඒ වාගේ මම මේ කියන එකක හරි පින්නත් මේ අඩුපාඩුවක් තියෙනවනම් කොතනින් හරි හරියට නිකන් කලයකට වතුර පුරවපුවාම ඒ කලේ කිසිම තැනකින් කාන්දු වෙන්නේ නැතුව තිබ්බොත් තමයි ඒ කලේ වතුර රැඳෙන්නේ. මෙච්චර ලොකුවට මුළු මුළු කලේම ආවරණය වෙලා තිබිලා එක තැනක පුංචි සිදුරක් චූටි සිදුරක් තිබ්බොත් කලේ වතුර ටික ඔක්කොම එතන යනවා. ඉතින් අනිත් ටික තිබිලා වැඩකුත් නැහැ වගේ. ඒ වගේ අපිට තේරෙන්න ඕන මේ කියන ඒවායින් එක තැනක හෝ යම් කිසි ආකාරයක අඩුපාඩුවක් තිබුණොත් මේ හානියක් වෙනවමද නැද්ද? හානියක් වෙනවමයි කියලා. එතකොට ඒ වගේම කිසිදු ආකාරයකින් බුරුල් බවක්, සැහැල්ලු බවක්. අර අපේ තියෙනවනේ. ඔන්න ඔහේ කමක් නැහැ. අදට ඔන්න ඔහේ කමක් නැහැ. ඕක පොඩි වැරද්දක් දන්නේ කමක් නැහැ. කියලා ලිහිරට ගන්න ගතියක්, සැහැල්ලුවට ගන්න ගතියක්, දැඩිව නොගන්න ගතියක්. ඉතින් අන්නේ දැඩිව නොගන්න, සැහැල්ලුවට ගන්න ගතියක්. තියෙනවා නම් පින්වත්නි අන්න ඒ තියෙන தත්ත්වෙ හින්දා මේ තැනත්තා පිරිහිලා යනවා. ඉතින් අන්න එහෙම නැතුව අපේ හිතෙන්ම හැම වෙලෙම දැඩිව මේ ප්‍රතිපත්තිය තුළ එල්බගෙන සියුම් තැනක්වත් සැහැල්ලුවර නොගන්න ගතියට කියනවා අසිතීල පරක්කමතාව කියලා. එතකොට ඒ වගේ අපේ මේ විමසලා බලන්න ඕනේ මගේ ළඟ මේ කියන ධර්මතාවයන් වලින් මම පරිපූර්ණද කියලා. ඊළඟට සත්‍ය අවබෝධ වෙන තුරුම කුසල් අකුසල් මැඩලන්න ඕනේ මැඩලන්න ඕනේ මැඩලන්න ඕනේ කියලා වීරිය සංප්‍රයුක්තව ඇතිවෙන අධිකතර වූ කැමැත්තක් තියෙන්න ඕන අපිට මේක අයින් කරන්න ඕන අයින් කරන්න ඕන අන්නේ කැමැත්ත නැත්තම් පින්නත් මේක මේ අනිත් පැත්ත හරව ගන්න බැරි වෙනවා ආන්ගේ වීරිය සහගත ඡන්දයට කියනවා අනික්කිට ඡන්දතා කියලා ඊළඟට ඒ ඇතිවෙච්ච ඒ කැමැත්ත සත්‍ය අවබෝධ වෙනතුරුම දරා ගැනීමට කියනවා අනික්කිත දුරතා කියලා. ඊළඟට මේ දරාගත් ඔසවාගත් මේ වීර සම්පන්න භාවයක ඔසවාගත් බරක් වගේ පින්නත් මේ කෙලෙස් කෙලෙස් මැඩගෙන යනකොට උසගත් බරක් වගේ. අන්න ඒ උසගත් බර ඉදිරියට අරගෙන යන්නේ අවශ්‍ය තැනට යනතුරු. එහෙම තමන්ගේ වීරියෙන් කටයුතු කරන කෙනෙකුට ඒ පිළිබඳ තමන්ම ඇති කරගන්න ඒක නොසැලී තබා ගැනීම සඳහා අතුලාන්තයෙන් ඇතිවෙන වීර්ය සම්පන්න භාවය තමයි මේ දරාගත් දේ. ඒකට කියන දූර සම්පග්ගාහව කියලා. මේ විදිහට තව බොහෝ ආකාරයන් වීරිය ඉන්ද්‍රිය, වීරිය බලය, ඒ වගේම මේකේ තියෙන බොහොම වටින එකක් තමයි මාර්ගාංගයක් බවට මේකපත් කරගන්න ඕනේ. මේක මාර්ගාංගයක් වුණාම මේක ප්‍රහාණය ලෝකෝත්තර தත්වෙටපත් වෙන්නේ මාර්ගාංගයක් බවටපත් වුණාම එතකොට අපි කියනවා බොජ්ජංගේ වැඩෙනවාය කියලා. මේ සියලු දේ මම කිව්වා පිරික්සා කර කර තමන්ගේ හිත පිරික්ස පිරික්සා පිරික්ස පිරික්සා අඩුපාඩු ඇත්නම් අඩුපාඩු සකස් කරගන්න ඕනේ කියලා. කොහොමද මේ අඩුපාඩු සකස් කරගන්නේ කියන එක පිළිබඳව අපිට කෙටියෙන් මතක් කරනවා මේ කාරණාව කොහොමද මේ අඩුපාඩු සකස් කරගන්නේ කියලා. පළවෙනියෙන්ම පින්නත් මේ අධිකතර වීරියක් ඇති කරගන්න අපි කළ යුතු දේ. මොකද පසුව නැවත සාකච්ඡා කරන්න බලාගෙන වෙනත් ධර්ම දේශනාවකදී හෝ මට අවශ්‍ය වුණේ පැහැදිලිවම මේක එකකට එකක් සම්බන්ධ දෙපැත්තකින් ක්‍රියාත්මක වෙන බලවේගයක් කියන එක පෙන්වන්නයි. මේ වීරිය උපදවා ගන්න ඕනේ. මේ වීරිය උපදවා ගන්න අපි කරන්න ඕනේ. පළවෙනි එක අපාය බය පච්චවේකනතා. සතර අපායේ මාව උපදින්න තියෙන ඉඩකඩ තියෙනවා කියලා ඒක හැම වෙලෙම ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. එහෙම හොඳට ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙකුට අපාය ගැන විශ්වාසයක් නැත්නම් පළවෙනියම කරන්න විශ්වාසය ඇති කරගන්න ඕනේ. ඒකත් අමාරු නම් හොඳම වැඩේ සතර අපායන් එකක් තියෙනවා මේ ලෝකේ. තිරිසං අපාය. මේ තිරිසං අපාය දිහා සංවේදීව, ඊටා සංවේදීව බලන්න ඕනේ. සංවේගය උපදින විදිහට බලන්න ඕනේ. හරකෙක් කොච්චර දුකක් විඳිනවද? එතකොට කූඹියෙක් පවා, කඩියෙක් පවා, මැස්සෙක් පවා හැම සතෙක්ම Tamanට ලැබිච්ච මේ ශරීර කූඩුවත් අරගෙන පින්නත් නේ කිසි දෙයක් නැතුව කර කියා ගන්න දෙයක් නැතුව හවුහරණක් නැතුව ඒ ශරීර කූඩුවත් එක්ක හැදිලා තියෙන సంతාණය තුල ඇති වෙන යම්කිසි අකුසල හෝ කුසල හෝ මොනවා හරි බලවේගයක් තියෙනවා නම් චිත්තසංතානගත ඒ බලවේගය තුල කැරකි කැරකි යන්නම් වහල යනවා. Google පැටියෙක් කියලා ඉපදුනා නම් ඉතින් මොකවත් දන්නේ නැහැ. ඉතින් ඒ කිකිලි පිටිපස්සේ යන එක තියෙනවා. ඉතින් ඒ විදිහට හූරනවා, ඒ විදිහට කෑම හොයනවා, ඒ විදිහට දඟලනවා, රැයට ගස් උඩ යනවා. නේද? ආය ගහෙන් බහිනවා. ওই විදිහට ඉතින් ඒ ක්‍රමයටම පුරුදු වෙනවා. මොකවත් දන්නේ නැහැ. අනන්ත අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක් විඳිනවා. ඉතින් මේක හරියට මෙනෙහි කරපු කෙනෙකුට පින්නත් නේ මම මේ අතංගෙන් අහනවා පාරක තොටක යද්දී අපි හිතමුකෝ එළදෙනක්ව දැක්කා කියලා හරකෙක්ව දැක්කා කියලා. මෙනෙහි කරලා තියනවා නම් රෝහලකට ගියාම බෝවන රෝගයක් හැදිච්ච කෙනෙකුට ඒ ඒ රෝගේ හැදිලා තියෙනවා දැක්ක ගමන් අපිට මොකද හිතෙන්නේ? මටත් මේක හැදෙන්න පුළුවන් කියලා. බෝ වෙන්න ඕනේ නැහැ. පිළිකා රෝගියෙක්ව දැකලා දුකක් විඳිනවා දැක්කහම අපිට සැකෙතන මගෙත් මෙතන රිදෙනවා මෙතන රිදෙනවා හැදෙයිද දන්නේ නැහැ කියලා. මම මේ අත්තන්ගෙන් අහනවා හරකෙක් එළ දෙනක් දැක්ක වෙලාවක මටත් මේ ටික වෙයි කියලා හිතුණාද? අන්න හිතුණා නම් හොඳට ත්‍රිසංගත සත්වයන්ගේ තියෙන අපාය බය හොඳට මෙනෙහි කරලා තිනවා. එතකොට පාරක තොටක යනකොට හරකෙක්, කිබ්බෙක්, නරියෙක්, කුකුලෙක්, හුණෙක් පවා තමන්ගේ නිවසේදී දකිනකොට මාව මේ තත්ත්වයටපත් වුණොත් කියලා Tamanට දැනෙනවා නම් හැම නිමේෂයකම මේ ජීවිතේ ජීවත් කරනකොට පින්නත් මේ හැම මොහොතක මෙවැනි තත්ත්වයකටපත් වෙන්න හේතු වෙන්නේ මේ තනකොළ උලාකන සතා බුදුවරුන්ගෙන් බණ අහලා තියෙන්න පුළුවන් සමහර විට බුදුබණ ඇහිලා තියෙන්න පුළුවන් වෙනත් කාලෙක ඕනෑතරම් මිනිස් වෙලා ඉපදිලා තියෙන්න පුළුවන් ඒ කිසිම අවස්ථාවක අවශ්‍ය කරන කුසලයේ වර්ධනය කරගන්න මෙයාට බැරි වුණා ආන් ඒකින්ද තමයි අද ඔය තනකොළ උලාකකා ඉන්නේ මටත් ওই ටික තමයි මටත් ওই ටික තමයි කියලා අන්න ඒ විදිහට දැනෙනවා නම් ඒ සංඥාව උපදිනවා නම් අපේ පින්වත්නි මං අහනවා කුඩා කුඩා වරදෙහි පවා බය දකින්නද නැද්ද අර ඉස්සෙල්ලා මම කිව්ව නික්කමෝ පරක්කමෝ උයාමෝ වායාමෝ උස්සාහෝ උස්සෝලි ආදි වශයෙන් තාමෝ දිති කිය කිය අපි කතා කරපු හැම අවස්ථාවකම ඇතිවිය යුතු බලවේගයක් වන වීරය ඔය අපායේ තියෙන ස්වභාවයන් പ്രേතය භූතය මලයක් වෙලා උපදින්න පුළුවන් പ്രേත වස්තු විමාන වස්තු ආදී අරගෙන ඒ සත්තු විඳින දුක්ඛ ස්කන්ධය දේවදූත සූත්‍රය ආදී සූත්‍ර ධර්ම වල තියෙන නිර්සතා විඳින දුක්ඛ ස්කන්ධය Tamanට දැනෙනවා වාගේ මෙනෙහි කරොත් ඒ විතරක් නෙවෙයි මේ ජීවිතේක උනත් අසනීප ස්වභාවයන් එතකොට ප්‍රියංගෙන් වෙන්වීම මරණයටපත් වීම ජරාවටපත් වීම මේ වගේ හැම අවස්ථාවකම වැඩියෙන් දුක් විඳින්න වෙලා තියෙනවා කියලා Taman නුවණින් දැක්කා නම් පින්වත්නි ආන්ගේ තේරුම් ගත්තා නම් මට ඉදිරියේ වෙන්න තියෙන ව්‍යසනයන් මම මොන තරම් සංසාරේ දුක් විඳලාද සැප දකින්නකොට Tamanට මතක් වෙනවා නම් මේ හැම සැපක්ම මං විඳලා තියෙනවා ඊට කලින් එහෙනම් මේක හරියන්නේ නැහැ කියලා අන්න අර ඉස්සෙල්ලා කිව්වා වගේ වීරිය උපදිනවද නැද්ද ඉතින් එහෙනම් ඔන්නේ දන්න කරුණු අරගෙන පින්නත් නේ ඊට හොඳින් මෙනෙහි කරන්න ඕනේ ඊළඟ කාරණාව තමයි දෙවෙනි එක ආනිසංස දස්සාවිතා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ කෙටියෙන් කියනවා නම් අපි තා කෙටියෙන් කියනවා මිට වැඩි ගොඩක් මෙනෙහි කරන්න ඕනේ ගැන. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ ආදී වශයෙන් මේ නිවන හිතෙන උත්කෘෂ්ඨ ස්වභාවය මෙනෙහි කරන්න එහි ආනිසංසය මෙනෙහි කරන්න ඕනේ. මේ ජීවිතයේ තියෙන මේ බලන්න මේ ජීවිතයේ තියෙන தත්ත්වය පින්නත් නේ එකම දේ පෙන්වන්න එකම දේ අස්සන්න එකම දේ වින්දනය කරවන්න කියලා ඉවරක් නැතුව මේ හිත අපිට ගවන පුච්චවන ඉල්ලීමක් බලයක් තද බල ගැන්වීමක් ඇතුළාන්තයෙන් සිද්ධ වෙනවද නැද්ද? ඉතින් අපේ වැඩේ මොකද්ද හිස ගිනි ගත්තා වාගේ ඔළුව ගිනි ගත්තා වාගේ ඉවරක් නැතුව පෙන්නපු දේ මාය පෙන්වන්න දඟලනවා අස්සපු දේ මාය අස්සවන්න දඟලනවා වින්දනය කරපු දෙයම නැවත නැවත වින්දනය කරවන්න මේ කිලෝ 80 විතර ශරීරයත් උස්සන් දුවනවා දිවිල්ල ඉවරක් නැතුව ඔක්කොමලා දුවනවා. අන්න ඒ මොකද ඇතුළාන්ත පිච්චීම දැවීම ඇති වෙන හින්දා. ඒත් ඇතුළෙන් මේක ඉල්ලන්නේ නැති තත්ත්වයට පත් කරගන්න තුරු මේ ශරීරයට නිසල්මනේ ඉන්න පුළුවන්කමක් සාන්තව ඉන්න පුළුවන්කමක් නැහැ. අන්න එවැනි තත්වයකට පත් වෙන්න කිසිවක් ඉල්ලන්නේ නැති බලපු දේවල් ආය බලන්න කියලා පීඩනයක් නැති අහපු දේවල් ආය අහන්න කියලා පීඩනයක් නැති විඳපු දේවල් ආයේ විඳින්න කියලා පීඩනයක් නැති ස්වභාවයකට පත්වීම මොනතරම් සුවයක්ද කියලා ආනිසංස මෙනෙහි කිරීමෙන් අර ඉස්සෙල්ලා කිව්වා වාගේ වීරයන් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න වගේ කාරණා 11ක් ඊටාම ප්‍රබල ඇත්තන් බුදුරජාන් වහන්සේ මහරහතන් වහන්සේලා සීනාශ්‍රවයන්න් වහන්සේලා මේ ලෝකේ සසර ජීවිතය ආපු ගමන මොනතරම් සුන්දරද මොනතරම් චමත්කාරද මොනතරම් වීරිය සම්පන්නද මොනතරම් ශාන්තද මොනතරම් වීරවරයෙක් වගේ ඉතින් එවැනි ගමනක් පිළිබඳව ඒවා ඊළඟට අපිට ලැබිලා තියෙන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳව තියෙන මහා ඒ ලැබිලා තියෙන දායාදයේ තියෙන මහාගත ස්වභාවය ඊළඟට ශාස්ත්‍රෝලයාගේ තියෙන මහත් ස්වභාවය තීන මිද්දෙන් අයින් වෙලා වාසය කිරීමෙන් තියෙන වටිනාකම ඊළඟට කුසීත පුද්ගලයන්ගෙන් වෙන්වීම ඊළඟට ආරම්භ කරපු වීරිය සම්පන්න පුද්ගලයන් ආශ්‍රය කිරීම ඒ වගේම හිත දැඩි කොට ගැනීම මේ වීරිය උපදවාගෙන වාසය කරන්න ඕනේ කියලා. වෙනත් යන්නේ එහෙම කාරණා 11ක් සඳහන් වෙනවා මේ මම ඉස්සෙල්ලා කිව්ව අර වීරියේ Tamange චිත්තසංතානෙහි වීරිය උපදවා ගැනීම සඳහා වීරිය හැදෙන්න හැදෙන්න වීරිය හැදෙන්න කලින් කරන්න ඕන මෙනෙහි කිරීම. ඒ ඔක්කොම මෙනෙහි කිරීම. ඉතින් ඊළඟ ධර්ම දේශනාවකදී අපි මේ මෙනෙහි කිරීම පිළිබඳව ඉතාම පැහැදිලි විග්‍රහයක් සිදු කරනවා. අද අපිට අවශ්‍ය වුණේ මේවා නොකර දැන් අපි කාරණා දෙකක් විතරක් පොඩ්ඩක් විස්තර කරා. අපාය බය පච්ච වෙක්කනතා සහ ආනිසංස දස්සාවිතා කියලා මේ දෙකෙන්ම මේ අත්තන්ට තේරෙනවා ඇති මේ දෙක හරියට සංවේදීව මෙනෙහි කරොත් අර කිව්වාකාරයේ නික්කමෝ පරක්කමෝ උයාමෝ වායාමෝ උසෝල්හි උස්සාහෝ උස්සෝලි තාමෝදිති ඔය විදිහට අපි සඳහන් කරපු ඒ වීරියේ ලක්ෂණ සහිතව මහා වීර පුරුෂයෙක් අර අමාරු වෙලා ඉන්න කෙනෙක් බේර ගන්නවා වගේ තමන්ගේම సంతානය තමන්ව ගලවා ගන්න තමන්ගේම సంతානය මේ කෙලෙස් වැඩපහරින් තමන්වම ගලව ගන්න විදිහට సంతානය සකස් කරගන්න ඕනේ. ඒක පිරික්සා කර කර බල බල බල බල බල බල සකස් කරගන්න ඕනේ. පින්නත් නේ මේ උතුම් වැඩපිළිවෙල අපේ ළඟ ක්‍රියාත්මක භාවයට එන විදිහට සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න ආය කවදාකවත් දුක් නොවිඳින තත්වයටපත් කරගන්නට තමන්ට අවශ්‍ය කරන හැම දිනාටම අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබෙන්නට මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනාව ප්‍රවතු ගරුතර දේශිකානන් වහන්සේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ